මහත්මේ නිකචාල කියන එක්තරා රහතන් වහන්සේ නමක් උදාන වශයෙන් වදාළ ගාථා කීපයක් විස්තර කර දෙමින් අද ධර්ම දේශනාව කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ මිගතාල කියන තෙරුන් වහන්සේ රහත් වෙලා තමන්ගේ රහත් වීමට උපකාර වුණ ආර්ය මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව ඒකේ ආනිසංසය ඒකේ தත්තය ගාථා ගණනාවකින් උදානයක් වශයෙන් දේශනා කළා. අන්නේ ඒ පිළිබඳව විස්තරයක් කර දීමට තමයි අද ධර්ම දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ. මුල්ම කාතාව සුදේශේත තාපං කෝ මාතා බුද්ධ ආදිත්‍ය බන්දුනා සම්බ සංඝජනාතික සම්මවත්ත විනයසන මේ හැම ගාථාවකින්ම හැම පදයකින්ම ආර්ය මාර්ගයේ தත්ත්වය ආර්ය මාර්ගයේ ආනිසංසය තමයි දේශනා කරන්නේ මේ නිගදාල කියන රහතන් වහන්සේ. සුදේශිත චක්කමතා බුද්ධේනාදිත්‍ය භන්දන. බුදුරජාණන් වහන්සේගේ පරම්පරාවට ශාක්‍ය පරම්පරාවට කියන ආදිත්‍ය භන්ද කියලා. ඒ ශාක්‍ය පරම්පරාවේ පහළ වුණ චක්කමතා කියන්නේ බුද්ධිගත ආදී ඒ ඥාන චක්ෂයෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේ විසින් මේ ආර්ය මාර්ගය නිවනට යන මාර්ගය මනාකොට දේශනා කරලා තියෙනවා. ඒ මුල් ගාථා පාදයේ අදහස ඒකයි. ඊළඟට ඊ ඝාතක පාදයෙන් වදාරනවා ඒ ආර්ය මාර්ගය කොහොම එකද සම්ප සංඝ ජනා සීතෝ සම්ප අනුක විනාශං සබ්බ සංයෝජනා සීතෝ කියලා කියන්නේ සියලුම සංයෝජනයන් ඉක්මවා යනවා ඒකම ප්‍රහාණය කරනවා කියන තේරුම. සියල සංයෝජනයන් නික්මවා යනවා ඒවා ප්‍රහාණය වෙනවා. කුමකින්ද මේ ආර්ය මාර්ගය. මේ ආර්ය මාර්ගය කියනකොට සෝවාන් මාර්ගය, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය රහත් මාර්ගය කියන මේ හතරම අදහස් කරනවා. ඉන් ප්‍රධාන වශයෙන් රහත් මාර්ගයෙන් ඥානය තමයි මේ සංවලදී ගන්නවා. සබ්බ සංයෝජනාතීතෝ කියන්නේ සියලු සංයෝජනයන් ඉක්මවා යනවා. සංයෝජන කියනකොට සක්කාදිෂ්ඨිය ආදී 10ක් කියනවා. මේවට සංයෝජන කියලා කියන්නේ සසර බැඳ තබනවා කියන තේරෙන්නේ තමයි. දැන් සත්‍යමත් සහනකින් රණවැක්කෙන් ගවයේ කල්ලාගෙන කණුවක වැඳහම ඌට යන්න බෑ. මේ රණවදික තියෙන තරම් වටේ කරකැවි කරකැවි ඉන්නවා. එතනින් එහාට අන්‍යකාරණයක් නැහැ. මේ රහණකින් රණුමකින් කඳනවා. ඒ වගේම මේ සත්‍යයන් මේ කියන නද සංයෝජන නැති රහන් වලින් බඳ තබනවා. සක්කාණ පිටිනාදී රහන් වලින් අවිද්‍යාව නැති කර්මයේ මැද තබනවා. එතකොට අර ගාමයේ හැම හිතනම කරකැන කරකැන ඉන්න මගේ මනුෂ්‍ය ලෝකෙට එනවා. සතර අපායට යනවා. දිව්‍ය ලෝකවලට යනවා. බ්‍රහ්ම ලෝකවලට යනවා. මේ හැමතැනම කරකැවෙනවා මිසක් මේ ලෝකයෙන් එහාට යන්න ලැබෙන්නේ නැහැ. අනේ විදියට මේ ලෝකයෙන් එහාට හැමනන්නා ලෝකෝත්තර වෙන්න නොදී මේ සංසාරයේම බඳ තබනවා කියන අර්ථයෙන් තමයි මේවට සංයෝගන කියලා කියන්නේ. එතකොට මහාන ඥානය කියන එක සම්බ සංයෝජනාතීත තේරම සංයෝජනයන් ඉක්මවා යනවා ඒවා ප්‍රහාණය වෙනවා. මේ ආර්ය මාර්ගයේ එක ආනිසංසය. ඊළඟට සබ්බාණුක විනාශන. සබ්බවන්ත විනාශන කියන්නේ කිලේශ කම්ම විපාක වර්තාන විනාශනතෝ විද්ධාංකනතෝ සබ්බවන්ත විනාශන. ඒකේ අර්ථ විග්‍රහණය කරලා තිබෙන්නේ කෙලෙස වට කම්ම වට විපාක වට කියන මේවා විනාශ කරන අර්ථයෙන් සබ්බ වට විනාශනෝ කියන්නේ මේ ආර්ය මාර්ගයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ ආර්ය මාර්ගයේ ආනිසංසය ආර්ය මාර්ගයෙන් කරන කෘත්‍ය තමයි මේකින් එක උන්වහන්සේ දේශනා කරන්නේ කෙලෙස් වර්ග, කම්ම වර්ග, විපාක වර්ග කියලා තුනක් තියෙනවා. කෙලෙස් වර්ග කියන්නේ මේ කාම දේශාදී කෙලෙස්. කම්ම වර්ග කියලා කියන්නේ ඒ රාග දේශාදී කෙලෙස් කියනකොට තමයි මේ කර්ම સિદ્ધ කරන්නේ. කුසල අකුසල කර්ම સિદ્ધ කරනවා. කෙලෙස් තියෙනවා. ඒකට කියනවා කම්ම වර්ග කියලා. ඒ කම්මවත්ත කියන කර්ම ඇති කරගත්තාම ඊළඟට තියෙන්නේ විපාක වත්ත කියලා. ඒ කර්ම වලට විපාකයක් වෙනවා. මේක තමයි මේ කිලේශ වත්ත, කම්ම වත්ත, විපාක වත්ත කියන්නේ. දැන් අපි අතීතේ යම් ජාතියකදී කුසල අකුසලයන් කරලා විපාකයක් ලබාගෙන ඉන්නවා. විපාකයක් ලබාගෙන ඉන්න ගමන් කම්මවට්ට කියන මේ කර්ම කරනවා. කෙලෙස් වට්ට කියන මේ රාගස්ය සාදී කෙලෙස් සාදී ඇතිවලා කර්ම කරනවා. එතකොට ආයි විපාක වට්ට කියන විපාකයක් නැහැ. මේක චක්‍රයක් වාගේ කෙලෙස් ඇතිවෙනම කෙලෙස් නිසා කර්ම කරනම කර්ම නිසා විපාකයක් නැහැ. විපාකයක් ලබාගෙන එතනත් කෙලෙස් ඇඳිගෙනම කෙලෙස් නිසා කර්ම කරනවා ඒකට විපාකයක් ලබා ගන්නවා මෙන්න මේක තමයි මේ කිලේශ වට්ට කම්ම වට්ට විපාක වට්ට කියන්නේ මේ ආර්ය මාර්ගයෙන් මොකද කරන්නේ මේ කිලේශ වට්ට කම්ම වට්ට විපාක වට්ට කියන මේ තුනම විනාශ කරනවා සබ්බ අට්ඨ විහාරා කියන වදානේ ඒක. ප්‍රේතවත්ත කරහත්ත විපාකවත්ත කියන මේවා ඔක්කොම සුන විසුන කරලා දානවා. මොකෙන්ද මේක කරන්නේ මේ ආර්ය මාර්ගය. මේ හැමපදයකින්ම වගේ ආර්ය මාර්ගයේ තිබෙන වචනකම ආනිසංසය තමයි දේශනා කරන්නේ. ඊළඟට වදාරනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආර්ය මාර්ගයේ කර්තය කොහොමද? නීයානික නෛර්යානිකයි. ඒ නීයානිකෝ කියන්නේ අපේ අටුවාවල තෝරලා තියෙන්නේ මග්ගඵලස්ථාය නීයානික. මාර්ගඵල සඳහා පමුණනවා කියන එක. නීයානික කියන එකේ අර්ථය එම තමයි. දැන් මාර්ග ඥානය නිවනට හේතුවක් වෙනවා. ඒ හේතුව කියනකොට ඒ ගැන තින්කම් තේරුම් ගන්නට නිවනට හේතුවක් තියෙනවා කියුවට හැම හේතුවක්ම නිකුණට නැහැ. ඒ හේතු ආරම්භ තුනක් තියෙනවා. ජනක හේතු, සම්පාපක හේතු, ඥාපක හේතු. ජනකහේත කියන්නේ දැන් හරින් නැතිවූ දෙයක් උපදවන එක. දැන් අඹකටයෙන් අඹ ගහක් නිපදවන. කොස්සටයෙන් කොස් ගහක් නිපදවන. ඒව ජනකහේත හරින් නැතිවූ දෙයක් නිපදවන. ඒ බීජයෙන් ගහක් නිපදවන. ඒකට කියනවා ජනකහේත කියලා. එහෙමදී අපිට ඇති වෙනවා මේ කර්ම බීජ කියලා. කර්ම බීජ වලින් පංච උපාදානස්කන්ධයක් උපදවනවා. දීගමනුස්සන්ගේ වශයෙන් යම් තැනක උපදින්නේ පහළ වෙන්නේ ඒ කර්ම නැවති බීජ නිසා. ඒවට කියනවා ජනක හේතු කියලා. දැන් කවුරු හරි කුසල අපසලයන් කරනවා දැන් අසතන කරනහම සතර ආපාය උපදින කුසල් කරනහම සුගතිය එතකොට ඉපස්නට හේතු වෙච්ච එක තමයි කර්ම බීජ අකුසල කර්ම බීජ ඇතුණාම සතර ආපාය උපදින කුසල කර්ම බීජ ඇතුණාම දිව්‍ය මනසාදී වශයෙන් උපදින අර කලින් නොතිබුණ ජයපුන් උපද්දවන එක තමයි මේ ජනක හේතුව ඒ වගේ හේතුවක් නිවනට නැහැ නිවනට තියන්නේ සම්පාපක හේතු කියන එක. සම්පාප කියලා කියන්නේ පමුණවනවා කියන එක. දැන් අපි යම්කිසි මාර්ගයෙන් ගියාම කොළඹට යනවා කොළඹ හමු වෙනවා. අපි මේ මාර්ගයේ ගියාම අපට කොළඹ හමු වෙනවා. මේ කොළඹ අපි උපද්දවගත්ත අනෙමෙ තිබෙනා වූම කොළඹට අපි පැමිණෙනවා. දැන් ගඟක මෙකඩ ඉඳන එකඩට යනවා. මුරුවකින් පාරුවකින් හෝ එකඩට යනවා. එකඩට ගියාම ඒ එකඩ අපි උපදවලා ගියා නෙමෙයි. තිබෙන්නා වූ එකඩට අපි කමුණා. මෙන්න මේක තමයි සම්පාපක හේතුව කියන්නේ. නිවන අපි උපදවන නෙමෙයි. තිබෙන්නා වූ නිවනට අපි කමිනවා. ඒවට කියනවා සම්පාපක හේතුව. ඊළඟට ඥාපක හේත කියලා තව එකක් තියෙනවා. විශේෂයෙන් මේ ත්‍රිපිටක ධර්මය අපිට කියනකොට, කියවනකොට, අහනකොට යම්කිසි අර්ථයක් සංගවනවා. වෙනත් පදක් පදක් කියනකොට අපිට අර්ථයක් එනවා හිතට. ඒ අර්ථයක් සංගවන්නේ. ඒකට කියනවා ඥාපක හේත කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිපිටක ධර්මය ඥාතක හේතුව. ඒවා කියවනකොට අහනකොට අපිට යම්කිසි අර්ථයක් දැනෙනවා. ඉතින් ඔය විදිහේ හේතු තුනක් තියෙනවා. මේ නීයානකෝ කියන්නේ මේ සම්පාපක හේතු කියන්නේ. මෙන්නට පමුණුවන. එතකොට මේ ආර්ය මනෝරමයේ කියන එක නිවන්නට පමුණුවනවා. දැන් හොරුවක නැගිලා, පාරුවක නැගිලා, පහුරක නැගිලා ගඟකින් එකදට යන්න වගේ මේ ආර්ය මාර්ගයෙන් තමයි නිවනට පමුණුවන්නේ. ඒ නිසා තමයි දීයානුකෝලය. උත්තරණය කියන්නේ එයාගෙම තේරුමක්. මේ සසරින් එතර ගන්නවා කියනවා. සංසාරය කියන එක මහා සාගරයක කොමන කරලා තියෙනවා ගංගාක මහා සැඩපහරකට උපමා කරලා තියෙනවා ඉතින් අන්නේකින් එබිට වෙන්නට නම් වරුවක් පාරුවක් හදාගෙන පවුරක් හදාගෙන නැණ එක කරා ඒ වගේ මේ ආර්ය මාර්ගය නැමැති පහුරෙන් මේ සංසාර නැමැති සාගරයෙන් එගොඩට යනවා ඒකයි මේ විස්තරනවා කියනවා වචනයෙන් අදහස් කරනවා. උත්නීයානක උත්තරණා කියන පද දෙකෙන් මාපිතු අර්ථයක් ලබා දෙන්නේ නීයානිකෝ කියන්නේ මේ ආර්ය මාර්ගය නිවනට පමුණවනවා උත්තරණෝ කියන්නේ මේ සසරෙන් එතර කරනවා. ඊළඟ එක තමයි සංහා මූල විසවසන. සංහා මූලය වේලෝල හරිනවා. කාම තණ්හාදීනං සම්බ තණ්හානං මූලං අවිජ්ජං අයෝනිස මනසිකාරංච විශෝසේති සුඛාපේති තණ්හා මූල විශෝස මේ අටුවාව තෝරලා තියෙන හැටි කාම තණ්හා ආදී සියලු තණ්හාවන්ගේ මූලය තමයි අවිද්‍යාව. තණ්හා මූල කියන්නේ අවිද්‍යාව. ඒවම කියන අයෝනසෝ මානසිකාරය. මේ දෙක තමයි සංඥාවට මුල් වෙන්නේ. අවිද්‍යාවයි අයනසෝ මානසිකාංගයයි කියන මේ දෙක. මේ තණ්හා මූල විශෝෂණය කියන්නේ තණ්හාවේ මූලයෙන් වූ මේ අවිද්‍යාව අයෝනිසෝ මානසිකාංගයත් කියන මේවා වේලෝල හරිනවා. විශෝෂණය කියන්නේ වේලනවා කියනවා. සාමාන්‍ය අර්ථයෙන් කියනකොට අපකම ප්‍රහාණය කරනවා කියන එකයි එකෙන් අදහස් කරන්නේ. ඒ තණ්හා මූල විශෝෂණය කියන්නේ මේ කොටසින් අදහස් කරන්නේ එකයි. තණ්හාවගේ මුල නම් අවිද්‍යාවයි අයෝනිසෝ මනසිකාරය. මේ අවිද්‍යාව කියන එක මේ විස්තර කරන්න කාලේ ගන්න බෑ. බොහෝ තැන්වල දේශනා කරලා තියෙන දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන සතරාර සත්‍ය පිළිබඳව තිබෙන නොදැනීම අඥානය තමයි අවිද්‍යාව හැටියට දේශනාවේ විස්තර කරන්නේ අරිංසු මානසිකාරයෙන් කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ වැරදි හැටියට විපරීත සංඥාවෙන් ගන්න. පංච උපාදානස්කන්ධයේ සත්‍ය ධර්මයෙන් නම් මේක අනිත්‍යයි. දුක්ඛයි, අනාත්මයි, ළඟට අසුභයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ පංච උපාදානස්කන්ධයේ ජීවිතය නිත්‍ය සුඛ සුඛ ආත්ම එකක් හැටියට ගන්නවා. ඒ ගන්නේ අයනසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරයෙන් ගන්නකොට අනිත්‍යාදී වශයෙන් තනනවා. අයෝනිසෝ මානසිකාරයෙන් ගන්නකොට නිත්‍ය සුඛ සුඛ ආත්ම වශයෙන් ගන්නවා. එතකොට අවිද්‍යාවයි මේ අයෝනිසෝ මානසිකාරයයි තමයි සියලු තණ්හාවට මුල. තණ්හා මූලය එකයි. තණ්හා මූල විශෝෂණම් කියන වදාළේ මේ අවිද්‍යාවෙන් සියලු තණ්හාවන්ට මුල වූ පදනම වූ අවිද්‍යාවයි අයෝනිසෝ මනසිකාරයයි කියන මේවා සම්පූර්ණයෙන් වේරෝණ හරිනවා විනාශ කරනවා කියන එක ප්‍රහාණය කරනවා කියන තේරුම. ඊළඟට කිසමෝණං ආඝාතනා මෙසනුරන් කියලා කිව්වේ අර කලින් කියආපු කර්ම කිලේශම තමයි. ඒ වගේම විසස්ස දුක්ඛස්ස කාරණස්සා විසනුරන් විස කියලා කියනවා මේ දුකට. සියලුම දුක්වලට විස කියලා කියනවා. ඒ විස නම් දුකට කාරණා නිසා විසමූලං කියනවා මොකද්ද මේන් අදහස් කරන්නේ පංච උපාදානස්කන්ධ. ආඝාතනං කිය කම්මං පිළිසංග. ආඝාතනං කර්ම පිළිස දෙක. ඒ විසමෝණං කිය දුකට කාරණා වූ එක පංච උපාදානස්කන්ධය ආඝාතනං කියන්නේ කර්ම පිළිස කියන මේ දෙක. මේවා චිත්තා පාපයන්ති නිබ්බුති. මේවා සම්පූර්ණයෙන් සිත බින්ද ගමලා නිවනට පැමිණෙනවා කියන තේරමයි දැන් අදහස්. එතකොට මේ ගාථාවේ සම්පූර්ණ අර්ථය ගත්තාම නීයානිකෝ නිවනට පමුණුවනවා. උත්තරණ අසරින් මෙතට කරනවා. මොකද්ද මේ ආදී මාන? සංනා මූල විසුවතනවා. සියලු තණ්හාවන්ට මුලම වූ අවිද්‍යාවන් අරවලසන මනස කම්මයන් කියන මේ මහා සම්පූර්ණය විරෝ විරෝණාරින විලාසයටපත් ඊළඟට විසමූලං කියලා කියන්නේ සියලු දුක්වලට මුල් වූ පංච උපාදාන ආගාතනා කියන්නේ කර්ම ක්‍රියාවයි මේ පංච උපාදානස්කන්ධය අපට කපට කරන්න පටල විනාශ කරන්න බෑ මේ පිළිබඳව තියෙන ආශාව සංදන ඒවඳුරු කිරීම තමයි මේකෙන් අදහස් කරන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ආශාව කැමැත්ත කර්ම කෙලෙස කියන මේ හේරම චිත්තාපාදයේ නිකුත් මේ ඔක්කොම සිඳපත් බින්ද දමලා හිතන් නිවනට පැමිණෙනවා කියන තේරුමායි ඒ ගාථාවෙන් අදහස් කරනවා. ඊළඟට තුන්වෙනි ගාථාව. අඥානං මුලලබේනාය කම්මඤ්ඤන්ත විඝාතනු විඤ්ඤාණං කාරිග්ගාහේ ඥානවාදීහ නිපාතිනු මේ වාතාන වදාරන්නේ ආර්ය මාර්ගය කියන්නේ මොකක්ද කියලා ආර්ය මාර්ගයෙන් කෙරෙන වැඩක් තමයි අඥාන මූල ભેදාන. අඥාන මූලං හේතස්ථාති අඥාන මූලං කියලා අර්ථ විවරණය කරනවා. මේක අඥානයේ මුල් වෙනම අපි කියන අර්ථයෙන් තමයි අඥාන මූල කියන්නේ. භව චක්කම් කියලා එක විස්තර කරලා තියෙනවා. එකට භව චක්‍රයට මුල් වෙන්නේ මගන්ද අඥානය. අර දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං ආදී වශයෙන් වදාරලා තියෙන එකත් ඒක අඥානයි. නොදැනීම තේරුමක් නැතිකම. කොට මෙතන මේ අඥාණයට මුල වෙන්නේ භව චක්කම් කියලා අර්ථ විවරණය කරලා තියෙනවා. භව චක්‍රය කියන්නේ මේ භව චක්‍රය කියන්නේ මොකන්ද කොහොමද ඒක මේ අඥාණයට මුල වෙන්නේ. අන්න ඒක ගැන අපි දෙන්නක් තේරුම් ගන්නට ඕනේ. එකට නැතෙන්දී අඥාන මොලේන්නේ මොකද්ද මේ භව චක්‍රය කියලා තමයි අරත විගණනය කරන්නේ. මොකද්ද මේ භව චක්‍රය කියන්නේ? සංසාර චක්‍රය භව චක්‍රය කියලාගේ නොයෙක් දෙත මේක විහාරක. භව චක්‍රය සංසාර චක්‍රය චක්‍රය කියන්නේ රෝධය. ඒ රෝධයේ කිව්වට මේ උපමාවදී අදහස් කරන්නේ කරත්තර රෝධය. ඒකයි උපමාවට ගන්න. දැන් කරත්තර රෝධයට අර වටේ තියෙන රවුම යකඩ පර්තමකුත් තියෙනවා ඒකට ඇතුලෙන් ජීවලින් රවුමක් තියෙනවා. ඒකට කියනවා වක්කප්ත කියලා. ඊළඟට තියෙනවා මේ මැද අඟල් හයක් අතර ස්කන්ධයට කුංචි දී කඳක්. ඒකට කියනවා බොස් ගෙඩිය කියලා. ඒ වටේ රවමක තියෙනවා නිම්මනන්න. ඒ වටේ රවමයි බොස් ගෙඩියයි එකතු කරනවා වට කියන්නේ ගහාදි කියලා. මේ උපමාවේ හැටියට මේ ගානාදි 10ක් ගන්නවා. දැන් කවුරුණක් දැකලා තියෙන කරත්ත රෝදවල වටේ රවමක් තියෙනවා. මැද ලීවරින් තියෙනවා පුංචි දී කඳක් වටේට තියෙනවා මේ ගරා. කොට බුදුරජාණන් වහන්සේ බොමකදී මේ සංසාර චක්‍රයේ අරසින් ගතිය. තියෙනවනේ මෙන්න මේක තමයි සංසාර චක්‍රය. අර මැද තියෙන බොස්ගේ ජලී රම්මක් තියෙනවනේ ඒක තමයි අවිද්‍යාව. ඊළඟට වටේ තියෙනවා ගානාදී 10ක්. සංඛාර, විඥාන, නාම රූප, සලආයතන පස්ස, වේදනා, තණ්හා, උපාදාන භව, ඥාති. මෙතන 10ක් මේ 10 තමයි අර ගණාදි වශයෙන් සලකන්නේ. ඒ සංස්කාරාදී 10 අවිද්‍යාව නැති අර බොස්ගඩියට සම්බන්ධයි. ඊළඟට මේ දහයේ පිටපැත්තෙන් අර වටේ රවුමට සම්බන්ධ වෙනවා. ප්‍රබොස්ගෙඩිය කියන එකේ ළඟ ළඟ හිල් විතරා අර ගානා දේවා හරි කරනවා. වටේ තියෙන රවුම නිම් බලන්න ඒක ඈතින් ඈතින් හිල් විතරා අර ගානා දේවට සරි කරනවා. එතකොට තමයි ගෝතියක් ඇතිවෙන්නේ. චක්‍රයක් හදන්නේ එතකොට. මේක තමයි භව චක්‍රය. මේක ඉතින් කොච්චර කාලයක් හරි දැන් අපි හිත කරවන්න දෙකක් ගන්නවා කියලා කරත් එකට මේක යනවා යනවා යනවා යනවා කොච්චර කාලයක් ගියත් ඉගෙනයක් නෑ මේකේ මොනකුත් නැහැ කවාකාරයක් අසුතියි භව චක්‍රය කියන්නේ නැහැ ඊට බුදුරජාණන් වහන්සේ බොවකටදී සංසාර චක්‍රේ අරසින්ද ධම්ම කියන්නේ ඔය ගරාදි ටික කඩලා දානවා සංස්කාර විඥාන නාම රූප ධනායතන භස්ත වේදනා තණ්හා උපාදාන භව ජාති කියන මේ ගණාදි 10 කඩලා යනවා. කඩුවහම ගණාදි ටික පැත්තක අර බොස්ගෙඩිය කියන එක පැත්තක නිම්මලල්ල කියන මේ වටේ ගහම පැත්තක. දැන් ඉතින් මේ චක්‍රයට එක මිලිමීටරයක්වත් එහාට යන්න බැතනින් නවත්නවා. බුදුරජාණන් වහන්සේ සංසාර චක්‍රයේ අවසන් ධර්ම කියන්නේ ඒකයි. ඒකට මේ අඥානං මුලං හේතස්සාති අඥාන මුලං. භවචක්ක මේ භවචක්‍රයට මුල වෙන්නේ අඥානය. කොට අඥාන මූල බෙරදාය කියලා වදාලේ ඒ භවචක්‍රයේ සිඳ ගැනීම සඳහා හේතු වෙනවා. මේ ආර්ය මාර්ගයෙන් කරන වැඩ කරනවා. භව චක්‍රයේ සිත ධම්මන. අඥාන මොහොත බේරදාය කියලා වඳන්නේ. ඒ වගේම කම්ම යන්ත විඝාටන. කම්ම යන්ත විඝාටන කියලා කියන්නේ කම්ම ඝටිතස්ස අර්ථභාවංස නිද්දංශන කියන්නේ කර්මයෙන් උපන්නා වූ මේ ආත්ම භාවය ජීවිතයේ විනාශය වෙනස විනාශය කරගන්න යම් යන්නේ කපලකට විනාශ දානව නෙමෙයි ඒ පිළිබඳව තිබෙන ආශාව තණ්හාව නැති වුණාම ඒක විනාශ වෙනවා අවසන් වෙනවා මේ කර්ම කියන යන්ත්‍රය තමයි මේ පංච උපාදානස්කන්ධ ආත්ම භාවයේ කර්ම යන්ත්‍රය ඒ කර්ම යන්ත්‍රය විනාශ කිරීම සඳහා හේතු වෙන මොකද්ද මේ ආර්ය මාර්ගය? දැන් කායම් ක්‍රියාවක ආඥානතර බෙහෙදාය කරන හදාන භව චක්‍රයේ පිළිබඳව අඥානීය නැති කර ගැනීම සඳහා හේතු වෙන මොකද්ද ආර්ය මාර්ගය? මේ හැම එකකින්ම කියන්නේ ආර්ය මාර්ගය. කම්මයන්ත විඝාටනෝ කියන්නේ කර්ම යන්ත්‍රය නැති මේ අන්තභාවයේ විනාශයේදී ඒ ගණන්මානයේ ඒ උදෙන් කියන ලද පද දෙකේ අර්ථය ගන්නවා. ඊළඟට විඥානානම් පරිග්‍රහේ ඥාන වන්දිර නිපාන. ඒක සරණ වශයෙන් යාදුන්නහමයි තේරෙන්නේ නැති වෙන්නේ. කොහොමද විඥානං පරිග්ගහය දැන් මේ භවනේ උපිතර විඥාන කියන්නේ ප්‍රතිසන්දි විඥාන අට්ඨගත්තේ භවයේ පටිසන්ධියා ගහිතාය සංසං භවන සිත විඥානංති ගහිතානේව හෝති ඒ භවවල දිව්‍ය මනුෂ්‍යාදී වශයෙන් උපදිනකොට එතන ප්‍රතිසන්දි විඥානයක් ගන්නවා ප්‍රතිසන්දි විඥානයක් ගැනීම තමයි ඉපදීම කියලා කියන්නේ. ඒ ප්‍රතිසන්දි විඥානයක් ගැනීමදී ඒක ඊළඟට මොකද වෙන්නේ? ඥාන වන්දිර නිපාත. ඥාන වන්දිර කියලා කියන්නේ මෙතන මේ ආර්ය මාර්ගයට කියන නමක්. වජිර කියන්නේ මේ දියමන්ති වලටනේ. ධාමත්ම ශක්තිමත් එකක් තමයි මේ ජීවමාන කියන්නේ පංචමාන. ඕනම දෙයක් එකකින් කපන්නට පුළුවන්. එතකොට මේ නුවණ ඥානය උපමාවට වජ්‍රයක් ඇටියද ගන්නවා. ඥාන වජ්‍ර කියන්නේ ඒ වජ්‍රයේ ජීවමානතිය ඒකෙන් යමකට යමකලහම ඒක කැපිලා යනවා. මොකද දියමන්ත ඉතාම තද ඒ වගේ මේ භවනිස්සෘත විඥානය ප්‍රතිසන්දි විඥානය ගන්නේක අපාගමන්න මකන්ත ඥාන නැමැති වන්දිරේ. ඥාන නැමැති දියමන්ත. ඥාන වන්දිරේ නිපාතිනෝ කියන මන්දාරේ ඒකයි. තවත් සරල වශයෙන් අපි ගත්තහම දැන් යම් තැනක උපදින්න ප්‍රතිසන්ද විඥානයක් ඇති වෙනවා. ඒ ප්‍රතිසන්ද විඥානය එක ගත්තහම නෝනනමෙති දියමන්තේ වජිරේ මෙළුවහම ඒක කැකිලයක්. ඒ කියන්නේ සෝවාන් ආදී මාර්ග ඥාන වලින් මතු ප්‍රතිසන්දිය ගැන දෙන ශක්තිය කපාදමනෝ නමත්ත දමනවා කියලා තේරම එකෙන් අදහස් කරනවා. ඥාන වජිර නිපාතිනම කියන මේකෙන් කියන්නේ ඊළඟට වේදනානං විඤ්ඤාපනෝ උපාදානං පමෝචනෝ භවංගාරකාසුම්ම ඥානේන පාපසනෝ මේ ආර්ය මාර්ගයෙන් කෙරෙන දේ තමයි මේ වදාරන්නේ වේදනානං විඤ්ඤාණපන මේ වේදනාවන් පිළිබඳව මනාව ආબોධ කරනා කරනවා මේ මාර්ග ඥානයෙන් ආර්ය මාර්ගය. වේදනා තියනවා සුඛ දුක්ඛ උපේක්ෂා කියලා තුනක්. සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා. ඔය වේදනාවන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරන තැන්වල දෙකක් හැටියටත් තුනක් හැටියටත් හයක් හැටියට විවිධාකාරයෙන් දේශනා කරලා තියෙනවා. මේ දෙකක් හැටියට ගත්තත් එහෙම ගත්තා. මොනවද සැප වේදනාම දුක් වේදනා. සැප දුක් උපේක්ෂා කියලා වේදනා තුනක් ඉතින් වේදනානම් විඤ්ඤාණා කියන වන්දනාවේ මේ මාර්ග ඥානයකදී මේ වේදනාවන් අනාගත විවිධාකාරයෙන් හොඳට අවබෝධ කරගන්නවා. විඤ්ඤාපනා කියන්නේ අවබෝධ කරගන්නවා. කොහොමද අවබෝධ කරගන්නේ? මේම අනිත්‍ය වශයෙන් අවබෝධ කරගන්න. දුක් වශයෙන් අවබෝධ කරගන්න. අනාත්ම වශයෙන් අවබෝධ කරගන්න. වේදනානම් විඤ්ඤාපනා කියන්නේ බැහැ විදියට මේ සමදුක් උපේක්ෂා කියන වේදනාවන් පිළිබඳව අවබෝධය ඇති වෙනවා. ඊළඟට සැප වේදනාව දුක් වශයෙන් ආවොත් දුක් වේදනාව හොලක් වශයෙන් ආවොත් උපේක්ෂා වේදනාව අනිත්‍ය වශයෙන් ආවොත් මේව අවබෝධ කරගන්න. ඉතින් සැප වේදනාවේ කාම මානසය පවතිනවා දුක් වේදනාවේ පටිඝානසය කියන එක පවතිනවා උපේක්ෂා වේදනාවේ අවිඥානසය කියන එක ඇතිවෙනවා ඉතින් මෙන්න මේවා ප්‍රතිබඳව අවබෝධයක් දැනවත් ලබා ගැනීම තමයි වේදනානම් විඤ්ඤාපන කියන මේ වදන. මොකද මේ කරන්නේ ආර්ය මාර්ගයෙන් කෙරෙන දෙයක් තමයි. වේදනාවන් හොඳට අවබෝධ කර ගැනීමට පුළුවන්කම ඇති. ජරා මත්තු නිවාරණය. මේක සරණ කමනයක් ජරා මරණ තේරම නවතානවා. දැන් ආර්ය මාර්ග හතර ආකාරයකට ගත්තත් සෝවාන් ආර්ය මාර්ගයේ මාර්ගයේ ඇතිවනම ජාති හතකින් එහා කියන ජරා මරණ නවතනවා. සතරදාගාමි මාර්ග ඥානය ඇතිවනහම කාම ලෝකයේ එක ඡාතියකින් එහා කියන ජරා මරණ නවතනවා. අනාගාමි මාර්ග ඥානය ඇතිවනහම නැවත මේ කාම ලෝකයේ ඇතිවන ජරා මරණ පිළිගම නවතනවා. ප්‍රාඥාර්ග ඥානය ඇති වුණාම කිසිවක් හිතනු අපට ජරා මරණාට. එහෙනම් නිදෙන. ජරා මරණ නවත්ත. මේ ගාථාවෙන් අර උඩ ගාථාව කියන කලින් ප්‍රකාශ කරා මේ කිසිම අර්ථයක් තමයි ලැබෙන්නේ වේදනානම් විඤ්ඤාණපනා වේදනාව පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න. උපාදාන පමුවචන. උපාදානයන්ගෙන් මිදෙන. උපාදාන කියන්නේ අල්ලා ගැනීම. මේ මාර්ග ඥානයක් පහළ වුණාම ඒ අල්ලා ගැනීම කියන එකෙන් මිදෙනවා. ඒ අල්ලා ගැනීම නිසා තමයි අර කලින් කියාපු හැටියට අර සෝමකරණාම ಜಾති අද්දකින් එහා තියෙන ඒවා අල්ලගන්නවා. සකලදාගාම වුණාම එක જાතියකින් එහා තියෙන ඒවා අල්ලගන්නවා. අනාගාම වුණාම කාම ලෝකයේ පිළිබඳව අල්ලගන්නවා. රහත් මාර්ග ඥානයේ ප්‍රහෙත්ම අල්ලගන්නවා. ඉතින් මෙතන අදහස් කරන්නේ උපනදාන ප්‍රමෝචන කියලා ඒ අල්ලා ගැනීම සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. රහත් මාර්ග ඥානයක් පහළ වුණාම කොහොමදවත් සංලාභ ධර්මත් නෑ. අර කතන සූත්‍රයේම දේශනා කරලා තියෙනවා විරත් චිත්තා ආයතිකේ භවත්තිං ආදී විස්තරය මේ අල්ලා ගැනීමක් නැහැ මේ මාර්ග ධමනේ පහළ වෙනවා. මෙතන අදහස් කරන්නේ රහත් මාර්ග ඥානය පිළිබඳව. රහත් මාර්ග ඥානය පහළ වුණාම එසේවත් නවතාල්ප ගැනීමක් නැහැ. ඔබට මේක අල්ලා ගැනීම නවතින්නේ මගෙන්ද මාර්ග ඥානෙ ආර්ය මාර්ගය. දැන් වේදනා නම් විඤ්ඤාපනවා කියලා වදාලේ ආර්ය මාර්ගය. උපාදාන ප්‍රමෝචනවා කියලා වදාලේ ආර්ය මාර්ගය. මං අහංකාර කාසනව ඥානේන අනුපස්සන. මේ භවය ගිනි අඟුර වගේ නුවණින් දර්ශනය කරනවා. දැන් මෙතනින් අදහස් කරන්නේ රහත් මාර්ග ඥානය. ඒ රහතන් වහන්සේලා ගැන විස්තර කරනකොට මේ භවය උන්වහන්සේලාට වැටෙන්නේ මහා විශාල ගිනි අඟුරු වනක්. භය වැටෙන්නේ. එතකොට මේ ආර්ය මාර්ගයේ පහළ කරගත්තාම මේ භවය මහා ගිනි අඟුරු වලක් වගේ නුවණින් දර්ශනය කරනවා. මොකෙන්ද මේ දර්ශනය වෙන්නේ මේ ආර්ය මාර්ගය. මේ හැම කඩයකින්ම ආර්ය මාර්ගයේ ප්‍රතිපදව තමයි විස්තර වෙන්නේ. ඊළඟට අදාහරණා මහරත සුගම්බීරෝ जगमातु निवारणो हरियो वाङ्कां दिको माङ्गो दुःखोपसमापियो මහත් රසාචේතන් මේ ආර්ය මාර්ගයේ ධර්ම ගැඹුරු වෙනවා. ඊළඟට ජරා මරණ කියන මේ සේරම නිවාරණය කරනවා. మరియు అష్టాంగిక మగ్గ దుఃఖోపశమనం శివతేరుమ දුක් සමනය කරනවා. මේ මහා රසෝ කියලා කියන්නේ මේ විදිහට බොහෝම සාන්තපණිත මහවත අදිත්‍ය විරක්තේන මහාවත. මේ මහාවක ඥානය කියන එක ඉතාමත්ම ශාන්තයි ප්‍රණීතයි. ඒ මාර්ග ඥානය පහළ වුණාම එකකට මාර්ගකට පරණ සමාපත්තියකට සමාදිනා නැහැම අතෘප්ති කරයි. මේ අතෘප්ති කරයි කියන අර්ථයෙන් ආර්ය මාර්ගයට කියනවා මහා රසෝ කියලා. මේ ආර්ය මාර්ගයේ උපදවා ගන්නවා මේ ලෝකෝත්තර රසය කොච්චර ගෙන්වත් මේ අතෘප්ති කරයි කාම රසයෙන් අපි නෙවෙයි. තවතවත් මේ කාම ලෝකයෙන් ඉවත් වෙනා ලෝකෝත්තර වූ ප්‍රණීත සුඛය පරතමාප්‍රතිසුඛය ආදී ඉන්න තමයි ඉන්නේ. ඒ නිසා මේ ශාන්ත ප්‍රණීත භාවයෙන් අතෘප්ති කරයි කියන අර්ථයෙන් තමයි එක විදියකින් මහරසෝ කියලා කියන්නේ. ඊළඟට පරිඥාදි වශයෙන්ම මහරසෝ පරිඥාදි වශයෙන්ම මහා කිත්තකාර මහාරහ පරිඥාදි වශයෙන් මහා ත්‍ක්ත්‍ය ආදි වලින් මහා රස කියලා කියනවා පරිඥා කියලා කියන්නේ පිළිසිඳ අවබෝධ කරගෙන දැන් මාර්ග ඥානයක් පහළ වෙන්න ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියන මේ පරිඥා තුනක් සම්පූර්ණ වෙන්නට ඕන. පරිඥා කියන්නේ පිළිසිඳ දැනගන්නවා කියන එක. ඒ පරිඥා පිළිසිඳ දැනගන්න නැතුව මාර්ග ඥානය කාර්ය ඥාන මාර්ගයේ පහළ වෙන්නේ නැහැ. ආර්ය මාර්ගයේ පහළ වෙන්නේ මහත් කෘත්‍යයක් කියන එක තමයි පරිඥා මුදි වශයෙන් කියන කෘත්‍යය. මොනවාද පරිඥා කියන්නේ නාද පරිඥා තීරණ පරිඥා පහාන පරිඥා කියලා තුනක් ඥාත පරිඥා කියන්නේ මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය හඳුන්වන නාම රූප ධර්ම එනේ පුද්ගලික ලක්ෂණ වශයෙන් ආબોධ කරගන්න. දැන් රූපස්කන්ධයේ පැහැදිලි විදිහට ලක්ෂණයෙන් යුක්තයි ඊළඟට වේදනාව විඳීම ලක්ෂණය සංඥාවේ හඳුන ගැනීම ලක්ෂණය සංස්කාරයන්ගේ ශක්තියේම ලක්ෂණය විඥානයේ අරමුණු දැන ගැනීම ලක්ෂණය පහේ ලක්ෂණ පහක් තියෙනවා ඒවට කියනවා බුද්ධිලික ලක්ෂණ කියලා ඒ බුද්ධිලික ලක්ෂණ හැටෙන් ආબોධ කරගන්න එකට කියනවා ඥාත පරිඥාන ඊළඟට ඒ පුද්ගලික ලක්ෂණ වශයෙන් අනුද බවද කරගෙන සාමාන්‍ය ලක්ෂණ කියන පොදු ලක්ෂණ වශයෙන් අවබෝධ කරගන්න. මනවාද පොදු ලක්ෂණ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ඔක්කොටම පොදු ලක්ෂණයක් තමයි අනිත්‍ය ලක්ෂණ. දුක්ඛ ලක්ෂණ. අනාත්ම ආදී මේ ලක්ෂණ. එහෙම අනිත්‍යාදී වශයෙන් ඒ ලක්ෂණ පොදු ලක්ෂණ වශයෙන් ආબોධ කරගන්න එකට කියනවා තීරණ පරිඥාක ඊළඟට ඒ අනිත්‍යාදී වශයෙන් වටහාගෙන ඒවා පිළිබඳව කියන ආශාව තණ්හාව දුරු කරන්නා නම් ඒකට කියනවා පහාන පරිඥා කියලා. මේව පිළිබඳව මේ විදිහ විස්තරයක් කියනවා අර කලින් කියපු ඥාත පරිඥාක කියන එකතර ඇති වෙන්නේ දෙක්ති විසුද්ධිය ඉඳලා සංඛා විතරණ විසුද්ධිය දෙක් කියලා අනුමාන සඳහන් කරනවා ඊළඟට ජීවන පරිඥාව කියන එක කාංකා විතරන විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන ධර්මන විසුද්ධියේ භංග ඥානයෙන් ක්‍රියා කරනවා කියලා සඳහන් කරනවා. එතනින් එහාට පහාන පරිඥාව. පහාන පරිඥාව කියන්නේ මේ නාම රූප ධර්ම වල පංච උපාදානස්කන්ධ වල නිවන් දැන් තේරුම් ගන්න කොච්චක ලක්ෂණ වශයෙන් පොදු ලක්ෂණ වශයෙන් ඒව පිළිබඳව තිබෙනා වූ චන්දනාගය ගණස්ථානාව දුරු කරනවා කොහොමද ඒක දෙන්නේ අනිත්‍යානුපස්සනං භාවනතෝ නිත්‍ය සංඥං පජහත අනිත්‍යානුපස්සනා වඩමින් නිත්‍ය කියන සංඥාව දුරු කරනවා දුක්ඛාන වස්සනං ගාමිනතෝ සුඛසඤ්ඤාං පජහති. දුක්ඛාන වස්සනා වඩමින් සුඛ සංඥාව ප්‍රහාණය කරනවා. අනාත්තාන වස්සනං ගාමිනතෝ අර්ථ සංඥාං පජහති. අනාත්මාන වස්සනා වඩමින් ආත්ම සංඥාව ප්‍රහාණය කරනවා. නිබ්බිදාන වස්සනං ගාමිනතෝ නන්දිං පජහති. නිබ්බිදාන පස්සනා වඩමින් නන්දි කියන කම්පේතක සංහාම ප්‍රහාණය. විරාගාන පස්සනා භාවයන්ත ආගාන පදය. විරාගාන පස්සනා වඩමින් රාගය ප්‍රහාණය. ඊළඟට නිරෝධාන පස්සනා භාවයන්ත සමුදයං පදය. නිරෝධාන පස්සනා වඩමින් සමුදය ප්‍රහාණය. පටිනිස්සග්ගාන බන්ධනෝ භාවයන්ත ආදානං පඤ්ඤා. පටිනිස්සග්ගාන බන්ධනා වඩමින් ආදානය කියන අල්ලා ගැනීම ප්‍රධානයි. මේක තමයි පහාන පරිඥා කියලා කියන්නේ. එතකොට ඥානත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා වශයෙන් මහත් කෘත්‍ය ඇති දැනින් මහා අසුර කියලා කියනවා. එවැගේම සාමාන්‍ය කල වශයෙන් මහා සම්පත්තියා මහාරම. සාමාන්‍ය ඵල කියන්නේ මේ මාර්ග ඵල වලට කියන නම. මේ මාර්ග ඵල උපදවා ගත්තාම මේක මහත් වූ ලෝකෝත්තර සුවයක්. සාන්තං පණිතං කියන හැටියට සාන්ත ප්‍රණීත සුවයක් තමයි ඒක. ඒ මාර්ගඵල උපදවා ගැනීම වශයෙන් හෝ මහත් සම්පත්තියක් ඇති බැවින් තමයි මහා රත්නෝ කියලා කියනවා. මේ මහා රත්නෝ කියන පදයෙන් ගණන් නැත්නම් විස්තර මේ විදිහේ මහා සම්පර්කය එහෙම නැත්නම් ශාන්ත ප්‍රණීත භාවයෙන් යුක්ත වෙමින් මහා රසයයි කියලා. අර පරිඥාදී වශයෙන් ආબોධ කරගත යුතුයි. සාමාන්‍ය බල කියන මාර්ගඵලයේ මතෙන් ආબોධ කරගත යුතු නැමින් මහා රතෝ කියනවා මේ ආර්ය මාර්ගය. මහා රතෝ සුගම්භීර. තානත්ම ගම්භීර. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ ඒ පරිසම්පත්ම ගැඹුරු ධර්මය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට ලබාගෙන ධර්මය ආબોධ කරගෙන මේ ධර්මයේ ගැඹුරුයි එනිසා මේ සත්‍යය මේව අවබෝධ කරගන්න දේශනා කරගන්න කොහොමද ආબોධ කරගන්න කියනත් උන්වහන්සේ අනුමත සංගමයේ ඇටේවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් කියන එකත් මහා ගැඹුරු ධර්මයක්. ඒ වගේම සමාධි දර්ශනා භාවනා මාර්ගයේ ගිහිල්ලා ඕනෑ ආબોධ කරගන්න. ඊළඟට ජරා මරණ නිවන ගන්නවා. ඒ ජරා මරණ කියන ඒවා තේරුම මරක් කරනවා. ඒ කියන්නේ අපි දැන් ජීවත් වෙන්නකොට ජරාවට මරණයටපත් වෙනවා කියන එක නෙමෙයි. මේ ආර්ය මාර්ගයේ උපදවා ගන්නම දැන් අපි හිතන සෝවාන් මාර්ගයේ ආර්ය මාර්ගයේ උපදවා ගන්නම ජාති අතකින් එහා අදින හැම ජරා මරණ ඇති වෙන්නේ. සකෘදාගාමි මාර්ග ආර්ය මාර්ගය උපදවාගත්තාම ඒක ජාතියකින් එහා පැත්තේ තියෙන ඇති වෙන ජරා මරණ ඇති වෙනවා. අනාගාමි මාර්ගය ඇති කරගත්තාම කොහොමදවත් මේ කාම ලෝකෙට ඇවිල්ලා ජරා මරණ ඇති වෙන්නේ නැහැ. රහත් මාර්ග ඥානෙ ඇති කරගත්තාම කොහොමදවත් ඒවා ඉවර වෙනවා. අර ජරා මරණට නිරාරණ ජරා මරණ නිවාරණය නවත්තනවා කියන්නේ ජරාවට පත් වෙනදී මරණයට පත් වෙනදී නවත්තන එකක් නෙමෙයි. මේ ජරා මරණය ඇති වෙන්නේ කොහේ හරි ඉපදුනොත් ඉපදීම නවත්වහම ජරා මරණ නවත්වනවා. ඒකයි ජරා මරණ ජරා මත්ව නිවාරණය කියලා මේ දේශනා කරන්නේ. අරියෝ අට්ඨං විතෝ මග්ගෝ දුක්ඛෝපදමනෝ සීලෝ ඊළඟ ගාථා පාදය අරියෝ අට්ඨං විතෝ මග්ගෝ ආර්ය අෂ්ටාංග මාර්ගය දුක්ඛෝපදමනෝ සීලෝ මේ ආර්ය මාර්ගයේ උපදවා ගත්තාම සේරම දුක් සමනය වෙනවා ජාති ජරා මරණ ආදී දුක් සංඝ හත්තාර්ය මාර්ගයේ උපදව ගත්තා නම් ඔක්කොම එතනින් අවශ්‍ය වෙනවා. සේරම ජානඥා නැති වෙනවා. ඒවා වැරද්ද වුණා වෙනවා. සමනය වෙනවා. ඒකයි අරියවන් කන විපුමමග්ගෝ දුක්ඛෝපතමනෝ සිවෝ මිත්‍රම් දේශනා. සිවෝ කියලා කියන්නේ ക്ഷേම භූමිය කියන්නේ. ക്ഷേම භූමිය. පෝරිමන්තේනම් ආසංකම් සම්පටි භයං ආරමං කියනම් අපටි භයං කියලා තියෙනවන්නේ. අර උපමාවට අර සූත්‍ර දේශනාවට කියනවාය ආශීෂෝපම සූත්‍රයේ හැම මෙකොට අර සරපයෙන් අතර දෙන යන්නේ පරිඥාපදේවායෙම මයිමයි පංච උපාදානස්කන්ධ නැමැති මහා වදක පන්ති ඊළඟට චන්දනාගේ නැමැති හයවෙනි වදකේ ඊළඟට මන්පහරන ස්වර්ණයනේ මේ පාලකමක් වෙන මන්පහරන ස්වර්ණයේදී මේ භය සංකාරය. ඒ භය සංකේතයෙන් මිදුණාම තමයි නිර්භය නිශ්චයෝ කියන්නේ ශේම භූමිය කියන්නේ. කිසිම බයක් නැති ජරාවක් මරණයක් කිසිම බයක් නැති ශේම භූමිය කියන එක ශිවෝ කියන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නිර්වාණය කියන එක. මේ සංසාරනාදී ඈතර වෙනහම ඒක තමයි මේ ශිව කියලා කියන්නේ. නිර්වාණය කියලා තේරෙනවා. තවත් එක ගාථාවක් කියනවා කම්මං කම්මං තේන සංකාරං විපාකං විපාකතෝ පටිච්චපන් පටිච්චපන්න ධම්මානං යථාලෝක දස්සනෝ මහා ප්‍රේමං සංසා පරියෝසාන භද්දකෝ කම්මං කම්මාන්ති ඤත්තා විපාකන්ත විපාක කර්මයේ කර්මයේ හැටියට විපාකයේ විපාකයේ හැටියට තේරුම් ගන්න පටිච්චුප්පන්න ධර්මානං යථාමානෝක දස්සන. මේ පටිච්ච සමුප්පන්න ධර්මයන් පිළිබඳව ආලෝකයේ දර්ශනය කර ගන්නකින් ආල්පෙතනින් ඉන්නවා. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? මේ මාර්ග ඥානයක් පහරගෙනකොට අනිවාර්යයෙන්ම හේතුඵල ධර්මයන් පිළිබඳව ආකෝදී ඇතිවෙනවා. මේ පටිච්ච සමුප්පන්න ධර්ම කියන්නේ පටිච්චුප්පන්න ධම්මාන කියන අදාළේ මේ පටිච්ච සමුප්පන්න ධර්ම හේතුන්ගෙන් අටකරෝ අටගත් ධර්ම පිළිබඳව යථාාලෝක දර්ශන ආලෝක දර්ශනය ඇති කියන්නේ ඥානාලෝක දර්ශනය ඇති වෙනවා. තව සරල වශයෙන් කියනවා නම් මේ හේතුඵල ධර්මය පිළිබඳව හොඳට අවබෝධය තියෙනවා අර ආලෝක උදපාදි කියලා වදාළ හැටියට ඥානාලෝකය පහළ වෙනවා හේතුඵල ධර්මයන් පිළිබඳව මේ ජීවිතය කියන්නේ අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා හිතන් ඥානාලෝකය පහළ වෙන බවයි මේ කියන්නේ පටිච්චෙම්පන්න ධම්මානං යථාමානෝප දස්සන. ඊළඟට මහා භේමංගම සන්තු. මහා භේමංගම කියන්නේ සෙනම කියන්නේ නිර්භයයි කියන තේරුමයි. නිර්භය ස්ථානයට යන්න. දැන් නිවන නිර්භය ස්ථානයක් කියන්නේ නිර්භය ධර්මයක් කියන්නේ කියනවා. මහා භේමංගම කියන්නේ මහා නිර්වාණයට යන නිර්වාණය කරා ගමන් කරන කියන තේරුම. නිර්වාණය කරා ගමන් කරනවා. මහා ප්‍රේමංගමෝ කියන්නේ ඒකයි. ඊළඟට සාන්තෝ. ඊ타ත්ම සාන්ත. පරම සාන්තයි මේ ආර්ය මාර්ගය කියන්නේ. මේ සාන්ත කියන පදයෙන් අදහස් කරන්නේ ඒකයි. පරිවසාන බද්ධකෝ පරිවසාන පද්දකව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔලකට අගයහපත් කියලා කියනවා. මේ අගයහපත් කියන්නේ මේ අග ප්‍රඥාව තමයි. සීල සමාධි ප්‍රඥාවතෙන් ගන්නාම ප්‍රඥාව තමයි ආර්ය. අගයහපත් කියන්නේ ඒකයි. මේ ආර්ය මාර්ගයේ අග තමයි දේශනාව. පරිවසාන පද්දකව කියලා හඳාලේ. මෙන්න මේ විදිහට තමයි මේ දේශනාව කළේ මේ මහ දෙවිලාල දරන් වහන්සේ. උන්වහන්සේ රහත් වෙලාවේ තමන් පොදවාගත්ත ආර්ය මාර්ගය පිළිබඳව වර්ණනාවක් තමයි මේ ගාථ 6 දිනම කළේ. ඉතින් කාල වේලාවේ හැටියට මේ පිළිබඳව කරුණු කියලා දුන්නා. ටිකක් ගැඹුරු ගතිය තියෙනවා. තේරුම් ගැනීමට උත්සාහවන්ත වෙන්නට ඕන. කවුරුත් ඉතින් සමාධි දර්ශනා භාවනා කරන අපි බලාපොරොත්තු වෙන මේ ආර්ය මාර්ගයේ පහළ කරගෙන සීල දුක් වලින් මිදෙන්නට සාන්ත නිවන් ආબોධ කර ගැනීමට අදිෂ්ඨාන කර ගන්නට ඕන.